සද්ධා බුද්ධ සම්පන්න සිල්ලතේ සිල්ලතේනි සිල්වත් දරුදරේනි අද මේ උතුම් අවස්ථාවේදී බලාපොරොත්තු වෙන දේශනාව පටිච්චසමුප්පාදයේ පෙන්වන සලායතන පිළිබඳවයි සලායතන කියන්නේ මොනවද ඒ සලායතන වලට හේතුව කුමක්ද ඒ සලායතන නිරෝධයවත් සලායතන උදා නොවන්නේ කොහොමද ඒ සාත්‍ය කුමක්ද ඒ මලායතන උදා නොවීමට ගත ගත යුතු ක්‍රියාමාර්ගයේ කුමක්ද? මෙන්න මේ කියන කාරණා හතර හරියට දැනගත්තා නම් මලායතන මුල් කරගෙන වදා ගන්න චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත හැකියාව ලැබෙනවා. අන්න ඒ ටික අපි හරියට දැනගත්තා නම් මොකද වෙන්නේ? උතුම් ඥාන සාක්ෂාත් කරගැනීමට යම්මගක් අනුගමනය කළ යුතුද? අන්නේ උත්තරීතර මාර්ගයේ වෘත්තිවිඥාන අනුගමනය කරන්න හැකියාව ලැබෙනවා. එනම් හොඳින් තේරුම් ගන්න ඕනේ මේ උතුම් නිවන් මාර්ගය හරියට බලායතන වටහාගෙන බලායතන වලට හේතුව වටහාගෙන බලායතන නිරෝධයේ අපේ නිවන් සාන්තිය තේරුම්ගෙන ඒ සඳහා මාර්ගය අනුගමනය කළා නම් බලායතන නිරෝධ කිරීමෙන් ඉස්පස්ස නිරෝධ වෙනවා ඉස්පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා ඒ සංහා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නක් යැයි නිරෝධ වෙනවා මේ ආකාරයෙන් බලායතන නිරෝධ කරගත්තා නම් දුකින් නිදහස් වෙන වාගේ පැහැදෙනවා. මෙන්න මේ කියන කාරණේ එකින් එක හොඳින් විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. කලායතන කියන්නේ මොනවාද කියන කාරණේ. චක්කායතන ඒ වගේම සෝතායතන, ධානායතන, ජීවායතන, කායායතන, මනායතන කියන මේ ආකාරයෙන් ආයතන හයක් මුල් කරලා කලායතන කියලා හඳුන්වනවා. ඒ වගේම නිබල වශයෙන් නේද? එක එකට බැඳුණු කාරණා දෙකක් එකට ඇඳුණු කාරණා දෙකක් එකක් වශයෙන් අරගෙන ආයත 10ක් වෙන්නනවා. චක්කායතන, රූපායතන කියන දෙක එකක් වශයෙන් එකට බැඳුණා. සෝතායතන, සද්ධායතන එකක්. ඒ වගේම ධානායතන, ගන්ධායතන තව එකක්. ජීවායතන, රසායතන තව එකක්. කායායතන, පොට්ටබ්බායතන තව එකක්. මනායතන, ධම්මායතන තව එකක්. මේ ආකාරයෙන් මුගල වශයෙන් අරගත්තොත් හයක් වෙනවා. ආයතන 12ක් වශයෙන් ගන්නත් පුළුවන් අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියලා. දැන් මෙතනදී දකින්න ඕනේ. ඇස කන දිවනාසය ශරීරය මන ආයතන 6 කියලා ගත්තොත් එහෙම අපි උතර අනුපාද සහගතව විස්තරගත වෙනවා. එහෙනම් මොකද්ද මේ චක්කායතන කියන්නේ? ධර්මයේ විග්‍රහ වෙනවා විභංග ප්‍රකාශ ආදී වන්නා තැන්වල විග්‍රහ වෙන තැන් තියෙනවා. චක්කු චක්කායතන වේද චක්කායතන චක්කු වේද ප්‍රශ්නයක් අහලා මේක විසඳනවා චක්කු චක්කු වේ චක්කායතන නොවේ චක්කායතන චක්කායතන වේ චක්කු නොවේ සෝතායතන සෝත වේද සෝත සෝතායතන වේද එබඳු ප්‍රශ්නයක් අහලා මේකත් විසඳනවා සෝත සෝත වේ සෝතායතන නොවේ සෝතායතන සෝතායතන වේ සෝත නොවේ. අනිදාත්මේ ගැඹුරු තැන්වල පිළිලා තියෙන විග්‍රහ කරමු. තැන්වල තියෙන්නේ හැංගිලා තියෙන්නේ ඒක ආයතන හොයාගන්න බැරුව සමාහදාට අපිට කුකුසක් ඇති වෙන්න පුළුවන්. ගාන ගානායතන වේද ගානායතන ගාන වේද ප්‍රශ්නයක් අහලා ඒක විසඳනවා. ගාන ගාන වේ ගානායතන නොවේ. ගානායතන ගානායතන වේ ගාන නොවේ. එදිනෙකට විග්‍රහ වෙනවා. ජීවහා ජීවහායතන වේද ජීවහායතන ජීවහාවේ ජීවහා ජීවහාවේ ජීවහායතන වේ ජීවහායතන ජීවහා යතන වේ ජීවහා වේ දැන් මේ ආකාරයෙන් මේ සලායතන ගැන විග්‍රහ වෙනවා එහෙනම් මොකද්ද මේ ඇස කන දිවනාසයේ ශරීරය මන කියන ඒවා කියන වෙනස චක්කායතන භූතෝපායතන ගානායතන ජීවහායතන කායායතන මනායතන කියන ඒවා වෙනසයි මොකද්ද ඇසකන නිවනාසයේ ශරීරය මන කියනවා රූප ධාතුන්ට අයිති හතර මහා භූතයන්ගෙන් නිවන් දේවල් මේ කියන්නා වූ ආයතන මොනවාද හිත හා සම්බන්ධව අභ්‍යන්තරයෙන් හටගන්න කොටසක් තියෙනවා සතර ගමනට හේතු වෙන කලායතන දැන් අපි අයින් කරගන්න ඕනේ මොකද්ද නිරෝධ කරගන්න ඕනේ මොකද්ද සතර ගමනට හේතු වෙන කලායතන එහෙනම් නිරෝධ වෙන්නේ කොහොමද? නාම රූප නිරෝධ නම් සලආයතන නිරෝධයි. නාම රූප පත්‍ය සලආයතන නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. එන්නේ දැන් නාම රූප පත්‍ය සලආයතන හැදෙනවා. නාම රූප නිරෝධ නම් සලආයතන නිරෝධ වෙනවා. දැන් අපි දකින්න ඕනේ. හැදෙන සලආයතන මොනවද? නිරෝධ වෙන සලආයතන මොනවද? අරිහත්ත්වයට පත් වුණාම පලායත නිරෝධයි. නමුත් ඇස කන දිව නාසය ශරීරයේ පේන්නම තියෙනවා. නමුත් පලායත නිරෝධයි. එහෙනම් පලායතන කිව්වේ ඇස කන දිව නාසය ශරීරයේ නෙමෙයි. අපි දැන් මෙතෙන්ට සෝරා ගන්න ඕනේ ආයතන කියන වචනේ. පලායතන කිව්වේ ආයතන 6 කියන එකයි. එහෙනම් ආයතනේ තෝරා ගන්න ඕනේ. ආයතනය කියන්නේ මොකක්ද? අපේ පැරණි අය මේ දහම් පිළිබඳ පෙර තිබූ හෙලාටුවා නිසා හොඳ දැනුමක් ලබාගෙන හිටියා. නමුත් අද වෙනකොට එබඳු වන්නා වූ හෙලාටුවා පස්පිරුවක්වත් දකින්න නැහැ. ඒ අර්ථ වෙනස් වෙලා. එහෙනම් මොකද කරන්නේ? අපිට අද හොයාගන්න බැරි වෙලාට වැහිලා ගිහින් යටපත් වෙලා ගිහින් තියෙනවා. අපි අද හරියට වතු කරලා තේරුම් අරගන්න ඕනේ. මේ යථාර්ථය හොයාගන්න නම් උදාහරණ උපමා තුනේ අපේ පැරණෝ කියනවා මේ ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහකින් හැදිලා තියෙන මේ කායිත වචනයක් ශරීර කූඩුව කියලා. ඇයි මේකට කූඩුවක් කියන්නේ? මේක කූඩුවක් ඔයා කරගන්න කරගන්න ඕනේ. එහෙනම් මේ කූඩුවේ තියෙන අදහසත් එක්කලා තියෙන සම්බන්ධතාවය බලන්න ඕනේ. ඇයි ශරීරයේට හරින කූඩුව කිව්වේ. කලායතන යොද කරොත් මේක කූඩුවක් විතරයි. දැන් මේ කාරණේ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. කලායතන තේරුම් ගන්නට. කොහොමද අපි තේරුම් අරගන්නේ? අපේ පූර්ව කතාවම අරගෙන කූඩුවකින් කලායතන තෝරා ගන්න බලමු. කූඩුවක් අරගෙන එනවා කඩේකින්. වෙනද පොලේ කූඩුවක් ගෙනහල්ලා අපි ඔබ මොකක්ද කියලා අහනා පින්නක් පිළිසරේ. ඒක පොඩුවක්. එයා උත්තරයක් දෙනවා. අපි ඕන හාපටි එකයි හාරි එකයි දාලා අහනවා දැන් මේක මොකද්ද? දැන් මේක හාපොඩුවක්. ඒක ඉවත් කරලා අපි ඔබ ඉරෙන් දානවා. දාලා මේ පොඩුව මොකද්ද? දැන් කියලා අපි ගිරා පොඩුවක්. ගිරවයින් කළා වයිනේ දානවා. දැන් මම කූරුවක් දාපුවා දැන් ගිරාකූරුවක් යන්නේ නැහැ ආකූරුවක් යන්නේ නැහැ දැන් කියලා මයින් කූරුවක් අපි ඔබ දාන්න බල්ලේ දැන් මම කූරුවක් දෙක බලු කූරුවක් මෙන්න මේ විදිහට කූරුවේ නම වෙනස් වෙනවා ඇතුළට දාලා ඉන්න සතානු දැන් තව උපමාවක් ඔය විදිහටම අරගන්න ඕනේ ආයතන තෝරගන්න යම් කිසි යානීය බැංකුවක් ඒ ගමේ නිවසකට ඒ වැරදිලා අපි පටන් ගන්නේ. දැන් අහනවා අර මොකක්ද කියලා කෙනෙක්ගේ මේ ජීවිතේ නේද? දැන් ඒක බැංකු ආයතනය. ග්‍රාමීය බැංකු ආයතනය කියලා උත්තරේ දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර මේ එහෙමම තියෙද්දි අර ඒක වැඩ කරපු මුලින්ම මේ කටයුතු බැංකුවේ කටයුතු ටික පැත්තකට කරලා පසු වෛද්‍ය වැඩ පිළිවෙල කරන කටයුත්තක් ඒක කරගෙන යන්න පටන් ගන්නවා. දැන් ආනා හෝ පසු වෛද්‍ය ආයතන කරොත් තියෙන්නේ. අර කියන එක අර නියම වෙන්නනවා. දැන් ගියේ එහෙමමයි තිබුණේ. ආයතන වෙනස් වුණා. ඉතලා බැංකු ආයතනේ දැන් පසු වෛද්‍ය ආයතනේ. මොකක් නිසාද මේ වෙනස ආවේ? මේ තුල කරපු වැඩ පිළිවෙලේ වෙනස් කිරීම නිසා වෙනස වුණේ. එහෙනම් ආයතන හැදෙන්නේ කොහොමද ඇසට? ඇස රාග සහගත වැලපිළිවෙලකට අපි එකතු කරන කටයුත්තට දක්වස්වා ගත්තොත් ඇස තුළ රාගයට අවශ්‍ය කරන දේවල් ගොනු කරගන්නට ඇතුළු කරන්නට ඇස ප්‍රයෝජනයට ගනිමින් කටයුතු කළොත් ඇස රාගයට මුල් වෙච්ච දක්ආයතනයක් වෙනවා බැලීම අත්හරවන්න බෑ රාගය මුල් කරගත්ත නිසා ඒ පසුපස බලන බලාපොරොත්තුවකින් යුක්තයි දේශයටපත් වෙනවා ගැටෙන ලක්ෂණේ ගන්නවා ගැටීමටපත් වෙලා ඒකට අවශ්‍ය දේවල් පරිහරණය කිරීමට ඈප්‍රයෝජනයට ගත්තොත් දේශයේ මුල් කරගත්ත ඒ දෘෂ්ටිය මුල් කරගත්ත අදහස් ඇහැට බහැ ගන්නවා. බෑගෙන ඒ සඳහා ඇහැ ක්‍රියාත්මක සරවලට කුමක්ද සිද්ධ වෙන්නේ? අන්නේ හේතුවේ සකස් වෙනවා. චක්කායතනයක්. අන්න බලාපොරොත්තුවක් මුල් කරගෙන කැමැත්තෙන් ලෝකයේ පැවැත්මට බැඳිලා ඒ සඳහා ඇස ක්‍රියාත්මක කරන්න හිතුවොත් අන්න ඒකෙන් අපිට හිත වෙන්නේ මොකද්ද? ඔන්න ඔය ආකාරයට ඇස ආයතනයක් බවට පත් කරගන්නවා ලෝකේ පැවැත්මට අවශ්‍ය කටයුතු සඳහා. එහෙනම් ලෝකේ පැවැත්ම ඇයි වටින්නේ? වටිනවයි කියලා හිතුවේ අවිද්‍යාවේ නිගමනයේ. ඒ අවිද්‍යාවේ නිගමනයේ තුලින් පංචකාම සම්පත්තිය හොඳයි කියලා ඒ පස්වර හබායන්ට අවශ්‍ය කරන්නා වූ දෙයක් හැටියට මේ අසවාගේම කන නාසය ජීවකය බණ යොමු කරගත්තා නම් ඒවට ඉන්ද්‍රිය වශයෙන් පවතින විලාස දීලා නැහැ. ඒවා යම් යම් වැඩ කර යොමු කරා නම් ඒවා එකතු කරගන්න ස්ථාන බාටපත් කළා. එබඳු පංචකාම ආස්වාද ලබා ගන්නට ඒ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට ඒ සඳහා වෙන් කරපු ඉන්ද්‍රිය හයක් බාටපත් වුණා නම් ඉන්ද්‍රිය හය තුළ වැඩසටහන් හයක් යනවා. බලන වැඩසටහන එහි යනවා ආහාර වැඩසටහන කන තුල ආග්‍රාණය කරන වැඩසටහනක් නාසය තුල සමරිදීමේ වැඩසටහනක් දිව තුල ඒ වගේම පහස විදීමේ වැඩසටහනක් කය තුල හිතන වැඩසටහනක් මන තුල මේ ආකාරයේ වැඩසටහන් හයකට ස්ථාන හය ක්‍රියාත්මක කරනකොට ආයතන හයක් ගොඩනැගෙනවා. එහෙනම් ඉන්ද්‍රිය වලට ඉන්ද්‍රිය හැටියට ඉඳ තිබ්බේ නැහැ. ආයතන වලටපත් කරගත්තා. උමක් නිසාද? අවිද්‍යාව නිසා චන්දරාගයෙන් වෙලිලා අත්හැරලා ඉන්න බෑ නොවැළී මිදී ඉන්න බෑ ඒ නිසා ඇති කරගත්ත தත්ත්වය මෙන්න මේ ආයතන ආයතන හැටියට තෝරාගත්තාම අපි දකිනවා එහෙනම් මේ ඇස කියන මස් කුලියවත් මේ කන කියන මස් වැදල්ලවත් මේවා නෙමෙයි ආයතන කියන්නේ ඕවා තුල අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් චන්දරාගයෙන් බැඳිලා නැතිලා සකස් කරගත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන නිසා ඒ හේතුවෙන් මේවට ආයතන කියන්නේ දැන් අපි චක්කාය එහෙනම් කලායතන තෝරාගත්තා එහෙනම් අපි දකින්න මේ සලායතන ඒවලා නිරෝධ කරන්න පුළුවන්. ඇහැයි තනයි නාසයයි දිවයි කයයි නම් අරිහත්ත්වයට පත් වෙනවා පිරුණා පානකම් ඉන්දෝනේ කියලා වර වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? අපි මොහොතක් මොහොතක් පාසා සලායතන නිරෝධ කරගෙන ගිහිල්ලා. සියලුම සලායතන නිරෝධ කරනවා අරිහත්ත්වේ. හැබැයි කෙනීම දිනවා අහිම දිනවා ඔක්කොම දිනවා. ඒවා අවිද්‍යාව සහගත වැඩ පිළිවෙලට ආයතන කෙලෙන්නේ නැති නිසා කියන්නේ සලායතන නිරෝධයි කියලා. එහෙනම් අපි දකින්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් සලායතන නිරෝධ කරගන්න. එහෙනම් සලායතන නිරෝධ කරගත්තොත් මොකද වෙන්නේ? හැලෙන ගැලෙන දේවල් තුළ ආසා පොඩි බැඳගෙන අසහනකාරී මානසිකත්වයක් ගොඩනගාගෙන පැවැත්ම හොඳයි කියලා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පැවැත්මකට හිත දින්ගොත් ඒ හේතුවෙන් සිද්ධ වෙන්නේ කුමක්ද බලාපොරොත්තු වෙන යැලීම මායාවක් විතරයි ඇසුරු කරන් දෙකිය විඳින දුක නින්නා කැඩෙන දිනේ විනාශ වෙන දේ කන්න විදින වනසලදී කැඩී බිඳී විනාශ වෙන දේ අතුරු කරගෙන ඒ වායි යහපත බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු වෙන යහපත වෙනුවට ලැබෙන්නේ අසහනය දුක බලාපොරොත්තු වෙන්නේ ඒක ආස්වාදී තුලින් ওই தත්ත්වේ වහන නිසා ඇත්ත පේන්නේ නැතු වෙනවා සත්‍ය වැඩෙන්නේ නැතු වෙනවා ඒ නිසා අපිට සලායතන තෝරා ගන්න බැරුව යනවා ඒවා වැඩෙන්නේ නැති දේවල් බව තෝරා ගන්න බැරුව යනවා ඒක අම්බද කරන්නේ ඒවා පිළිබඳ බැලෙන හැලෙන හිතකින් ඒපත් මත හඹා යන මානසිකත්වයක් ගොඩනගෙනවා මෙන්න මේකට කියනවා අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යාව සහගතව සලායතන හටගත්තා අවිද්‍යාපත්‍ය සංකාර අවිද්‍යා සංපවිත්ත සංකාරපත්‍ය විඥානං සංකාර සංපවිත්තං විඥානපත්‍ය නාම රූපං විඥාන සංපවිත්තං නාම රූපත්‍ය සලායතන නාම රූප සංපවිත්තං ආන්දෝද සලායතන වලට අයිතිලා තියෙනවා අවිද්‍යා සංකාර විඥාන කියන නාම රූප කියන මේ හතරම සමගියලා තියෙනවා සලායතන. ඒවා අයින් කරන සලායතන නෑ. එහෙනම් දැන් විදිනකොට කොහොමද වෙන්නේ නිරෝධ වෙනකොට? අවිද්‍යා නිරෝධ කරගත්තා යක්ෂණයකින් සංකාර විඥාන නාම රූප සලායතන කොහොම නිරෝධයි? එහෙනම් සලායතන නිරෝධ කරන්න නම් කුමන්ද කරන්න ඕනේ? සලායතන දකින්න ඕනේ. ඒ සලායතන වැඩක් නැති බව අසාර බව දකින්න ඕනේ. ඒවට හේතුව යථාර්ථයේ නදරන්නේ ඒ පිළිවන් චන්දරාගයෙන් බැඳීම බව දකින්න ඕනේ. එහෙනම් ඒ දැකලා ඒකෙන් අත්හැරී නොයමී මිදී යාමට නම් එහි ආදීනව දැකලා අසාර බව දැකලා අසාරත්වය වටහා ගන්න ඕනේ. දැනගෙන ඒ මිදෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් ඉතින් විවිධ ගියානම් මොකද වෙන්නේ? අන්නේ මාර්ගය තමයි ආදීනව දැකලා දෙන්නේ නිදීමේ ආනිසංසයට වන්න ආර්යසායික මාර්ගයේ මෙන්න මේ මාර්ගය හරියට තේරුම් අරගත්තා නම් අන්න ඒකට පුළුවන්කම ලැබෙනවා පලායතන නිරෝධ කරලා ඉඳන් සැලකෙන්න. දැන් අපි දැක ගන්න ඕනේ පලායතන තේරුම් අරගත්තා වාගෙම ඒ වාට හේතුව දැනගත්තා. පලායතන නිරෝධ කළ යුතු බව දැනගත්තා. ඒ සාස ප්‍රණීත බව දැනගත්තා. එහෙනම් නිවන සාන්තය ප්‍රණීතයි කියලා දැනගත්තා. පලායතන නිරෝධයක් ඇන්නේ නිවනයි කියලා දැනගත්තා. එහෙනම් ඒ සඳහා අවශ්‍ය වෙන මාර්ගය ආරක්ෂායක මාර්ගය කියලා තේරුම් අරගෙන හරියාකාරව මගවලන්න පටන් ගන්නවා. පලායතන මුල් කරගෙන ආරක්ෂායක මාර්ගයවත් නැති අපි තෝරා ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කටයුත්තක් කෙසේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලව ඒ මේ විග්‍රහ කරලා බලන්න පුළුවන් නම් ඒ කටයුත්ත පිළිබඳ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එහෙනම් සලායතන තේරුම් අරගෙන ඒ සලායතන වලින් විදෙන්න මාර්ගයේ තේරුම් අරගෙන අනුගමනය කරන්න සලායතන වල ආදීනව දකින්න ඕනේ. සලායතන වලින් නික්මී යාමේ ආනිසංස දකින්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දකින්න මාර්ගයක් තියෙනවා. මේ මාර්ගයේ විතර සිහි කරමින් අනුගමනය කරමින් කටයුතු කළොත් සත්‍යයකට අනුකූලවම හිතලා කියලා සත්‍යයට අනුකූලව අනුගමනය කරලා සත්‍ය ප්‍රතිඵලයක් ලැබුවා වෙනවා. දැන් ලබන සත්‍ය ප්‍රතිඵලය මොකද්ද? කලායතන නිරෝධ කිරීමෙන් ලබන්නා වූ සාන්ත වූ ප්‍රහිත වූ නිවන. මෙලොවදීම අත්දකින්න දෙයක්. මොනේ තේරුම් අරගෙන ඒම අනුගමනය කරගන්න කලායතනයන්ගේ යථාර්ථය මෙසේ වටහා ගන්න ඕනේ. දැනගත්තාම අපිට පුළුවන් වෙනවා ඇහැ කියනවා පේනවා බලන බලාපොරොත්තුවක් නැහැ. ඇයි ආයතන රෝදනා? කන දිනනවා ඇහෙනවා. අහන බලාපොරොත්තුවක් නැහැ. ශබ්දය ඇහෙනවා කන දිනනවා. ආයතන කරගෙන ආයතනෙ නිරෝධයි. මොකක් නිසාද? මොනවා අහන්නද? මොනවා බලන්නද? මොනවා හොඳයි කියන්නේ ගමනය කරලා වැඩි හැඳි ඉන්නද? මට අහන්න වටිනා දෙයක් බලන්න වටිනා දෙයක් නැහැ. ආස්වාදයෙන් බැහැර හැදිලා අහන්න බලන්න වටිනා දෙයක් නැත්නම් ඉතින් මට මේ ප්‍රශ්නේ මොනවද හොයන්නද? මේ අදහසයි එන්නේ. එහෙමනම් කිසිම අවස්ථාවකදී එහි බැඳීමේ හැඳීමේ බලාපොරොත්තු අපිට වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් චන්දරාගයේ නිරෝධ වුණාද සලායතන පිළිබඳව සලායතනයේ බැඳීම එයින් කෙලවර වෙනවා. අන්නේ නිරෝධ කරන්ත නම් සලායතන අසාරමව දකින්න ඕනේ. එන අපි දකිනවා කලායතන සාරයි කියලා හිතාගෙන හිටියොත් මොකද වෙන්නේ? ඇස කන ජීවන ආදී ශරීරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ලබා දෙන යම ලැබුණාක් ඇද්ද? ඒ තුල නිතර අසුරවන්න හිතෙනවා. එන අපි ඉන්නේ අවිවේකීව. අපිට විවේක නිසිදේ தත්වයක් නැහැ. සාගීතෝ ඉන්නේ විරාග නැහැ. පරිසරණයෙන් ඉන්නේ නිරෝධ නැහැ. ඒ වගේම සංසර්ගයෙන් ඉන්නේ ඔස්සග්ග නැහැ. එහෙනම් මේ වාග්ය වන්නලු බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා විවේක නිද්විත විරාග නිද්විත නිරෝධ නිද්විත උත්සර්ග පරිණාමයේ කියන මේ කියනා වූ සතර ආකාරයෙන් විතර මේ මඟ වඩන්න කියලා. එහෙනම් අපි දකින්න ඕනේ මේ සතර ආකාරයෙන් මේ මාර්ගය වඩා ගන්නට ඒ ආකාරයෙන් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. සලායතනත් සලායතන හේතුවක් සලායතන නිරෝධයක් සලායතන නිරෝධ මාර්ගයක් තෝරාගෙන ඒ තුලින් නිවන් මඟ පූර්ණ කරගන්න. අයි බලාපොරොත්තු වෙන්න ඕන මේ ආකාරයෙන් කලායතනයන්ගේ ස්වභාවය මෙහි වදාගෙන එකින් එකට හැදෙන ආකාරයෙන් වදාගෙන ඒ නිවන ආකාරයේ වදාගෙන ඒ මාර්ගයේ මෙහි අනුගමනය කරලා නිවෙන්නේ. දැන් අපි බලමු එකක් දෙකක් උපමාවක් වශයෙන් ඇස තියෙනවා රූප පේනවා අපිට අවශ්‍ය නැත්නම් යම් කිසි රූපයක් ප්‍රියයි මනාපයි යහපතයි කියලා එහෙම නිගමනයක් කරන්න අපි ටිකක් එතන තිබුණා නේද? අපේ ඇහැ ඒවට ආයතනයක් වෙලා නැහැ. අවශ්‍ය දෙයක් අපි අරගෙන නැහැ. හිතේ බැඳිලා හැදිලක් නැහැ. කුමක් නිසාද? අපිට එකතු වෙලා වැඩ කරන්න ස්ථානයක් හැටියට අපි තෝරාගෙන නැහැ. ආයස්ථානයක් කරගෙන නැහැ නේනම් ආයතනයක් කරගෙන නැහැ. අපේ තන නාසයේ දිව කය මන කියන මේ හයම අපි ආයතන කරගන්නේ. මේ යම් කිසි වැඩකට යොදවන්නේ. ඒක වටිනායි කියලා හිතක් එනවා නම් එහෙ ඉන්නේ. වටිනායි කියලා එන හිතක් අපිට එන්නේ නැත්නම් අපි කවදාවත් ඒ පස්සේ හඹා යන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ වටිනා කියලා හිතක් අපිට එනවා නම් අපි දැනගන්න ඕනේ ඒ හේතුන් අපි පසුපස හඹා යන්නේ නොවටින බව දැනගත්තා නම් කිසි දෙයක් අපි ඒ පස්සේ හඹා යන්නේ විතරක් නැහැ. එහෙනම් ඇසකන නිවනාසේ ශරීරයේ යම් යම් ආකාරයෙන් ආයතන බවට පත් කරන්න හේතුව අපි ළඟ නැති වෙලා යන්නේ අසාර ලෝකයේ තුල මොනවායි කැටිසරම් වෙදින මේ අතහරෝකේ ලැබෙනකොට එහෙනම් ඒ උත්තරීතර මාර්ගයේ පූර්ණේ කරගෙන අපි බලාපොරොත්තු වෙමු ඒ කියන්නා වූ කලාවෙන් රෝධ කරලා ලබන නිවන් සාන්තිය ලබා ගන්නට ඒ උත්තරීතර නිවන් සාන්තිය අපට මෙන්න අනන්ත ලෝක සත්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු සෑම කෙනෙකුටම යහපතක් වේවා යථාවතා ධම්මේහි සංගතං පුඤ්ඤ සම්ප